ස්වාමීන් වහන්සේ අපිට මේ ජීවිතේ ඉඳමින් අනිත්‍ය මෙහෙය කරන්න පුළුවන්ද? ඒ පුළුවන් ද මම ඉස්සෙල්ල කිව්වනේ විසාකාව කියන කෙනා තේරුම් ගන්න කියලා. මේ මේ මේ මේ අනේ පිරිසිදුමා කියන කෙනා තේරුම් ගන්න කියලා. තේරුණා? අනිත්‍යයි කියන කාරණය කියලා මේවා බැහැර කරන්නේ නැහැ. කොතනකවත් බැහැර කිරීමක් බුදුරජාණන් දිහිපැ ගිහියට කියන ධර්ම වෙනයි. පැවිදියට කියන ධර්ම වෙනයි. මේ පැවිදියට පස්සේ ගිහියට පටලව ගන්න එපා. පැවිදියට බුදුරජාණන් වහන්සේ කියන මේ ගිහි ජීවිතය ගැති කරමින් ගිහි බැඳීම් ඇති කරමින් දුවා දරුවෝ පෝෂණය කරමින් රැකී ආරක්ෂා කරමින් කොහොමද සතර පායෙ මිදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එනිසා මේ දෙක පටලව ගන්න එපා. මේ දෙක අපි හැම වෙලාවෙම පටලව ගන්න. පටලව ගත්ත තැනදී හාමුදුරුවෝ කරන දේ අපි කරන්නේ නැහැ. එහෙම දෙයක් අපිට අදාළ නැහැ. අපිට තියෙන්නේ මේ ගිහි ජීවිත ගත කරමින් ඒ යුතුයකම් ඉටු කරමින් යුතුයකමක් කුසලයක් හැටියට අපි මේ අපි ජීවත් වෙන්න දක්ෂ වෙන්නේ. යුතුයකමක් කුසලයක් හැටියට අපි සිද්ධ කරන්නේ. તો සතර අපායේ මිදුණ කෙනා කියන්නේ හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. මොකද එයා තුල ඇලීම් ගැටීම් නැහැ. එයා ධර්මයේ තුලට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇලීම් ගැටීම් නැති නිසා එයා අනිත් කෙනාට වඩා කැපී පෙනෙන කෙනෙක් සමානයි. ඒ නිසා එයා කොතනකවත් කොයිම දෙයකටවත් ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. තේරුණාද? ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම එයා තුලින් අනිත් කෙනාට වඩා දක්ෂභාවයක් අපි හැම වෙලාවෙම දකිනවා. ඒ නිසා නිරේතුරුවම කුසල් સિદ્ધ කරගන්නවා, යුතුයකම් ඉටු කරනවා, ඒ යුතුයකම කුසලයක් හැටියට කරගන්න එයා දක්ෂයි. බිනිදව කමටහනක් කරගන්න ඔයා ඒ ගමනේදී. සැමියාව කමටහනක් කරගන්න ඔයා ඒ ගමනේදී. දරුවාව මුණුපුරාව කමටහනක් කරගන්න ඔයා ගමනේදී. ලැබුණු ඉඩකඩම් දීපල කමටහනක් කරගන්න ඔයා ගමනේදී. මොකද ඒවා සතුටු කරමින් තමා ශක්තිමත් වෙනවා. අපි ඒක තමයි අත්හැරීම කියන්නේ ගිහි ජීවිතේ. දැන් මගේ ජීවිතේ ගිහි ජීවිතේ අපි අවසානයේ බලනකොට මොකද්ද කරලා තියෙන්නේ? ඒ ජීවිතේ මං හැම වෙලාවම අනුන් සතුටු කරලා මං සතුටු වෙන්න කැමති කෙනෙක්. මගේ සතුට මං හැම වෙලාවම අනුන් උදෙසා කැප කරන්න හැම වෙලාවම කැමති තාක්ෂණය. එහෙම තැනක්මයි මං හැම වෙලාවම හොයාගියේ. නමුත් මම දන්නේ මේ අතහැරීමක් කරලා තියෙන්නේ කියලා. අවසානයේ දැන් බලනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මම කැමති දේ මම අතහැරලා. ගිහි කාලෙම අපි අතහැරීම පුරුදු කරලා තියෙනවා. නමුත් මේක අතහැරීම කියලා දන්නේ නැහැ. කතරගමට යන්න බස් එකකට නැග්ගොත් බස් එකේ සීට් එක මම රත්මලානෙදි නැගිටලා දෙනවා. මම බලන්නේ නැහැ තව කතරගමට යන්න කොච්චර දුර තියෙනවද කියලා. මම අතකයි මම එක්තරා දවසක කතරගම යන බස් එකේ නැගලා රත්මලානේ මම වාඩි වෙලා පානදුරට යනකොට මට සීට් එකක් හම්බුනා. ඒ සීට් එකේනොත් නැහැ නේද? ගාල්ලට යනකොට තව අම්මා කෙනෙක් නැද්ද? ඒත් මම කොහොම හරි කතරගමට යනකොට පස්කොලක මගේ සීට් එක නැගිටලා දීලා තිබ්බා. නමුත් මට පේනවා කතරගමට යන්න බස් එකේ නැගුණ නිසා මගේ දිහා නිකන් මේක පිස්සෙක් කියන විදිහට බලනවා. එයි මෙහෙම සීට් දෙදී නැගිටින්නේ නැහැ. නමුත් ඒ කරලා තියෙන අතහැරීම. මගේ සතුට මම තව කෙනෙකු දෙසා ඒක තමයි අතහැරීම කියන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම විනිදව සතුටු කරන්න. සාම්පුරුෂයාව සතුටු කරලා ඒ කුසලයේ ඔබ ගන්න. ඒගොල්ලෝ ගැටෙන දිශාවට එනවා නම් ඔබ නොගැටෙන දිශාවට ගිහිල්ලා ඔබේ අත්හැරීම එතන අත්හැරීම දක්ෂ වෙන්න. එයා ගැටෙන දිශාවට එනවා නම් ඔබ නොගැටෙනවා කියන තැන ඉන්නවා කියන්නේ මොකද්ද? අත්හැරීම. ඒ දරුවා වැරදි දිශාවට යනවා නම් ඔබ වැරද්දක් කරනවා නම් ඒකට නොගැටී ඔබට කියන්න පුළුවන් නම් කරුණු කියන්න පුළුවන් ඔබේ අත්හැරීම. නමුත් ඒ ගිහි ජීවිතයේ තියෙන පැවිදි ජීවිතයට වඩා අතහරින්න දේවල් කො ප්‍රශ්න ගිහි ජීවිතේ වැඩි. නිසා ප්‍රශ්න එනකොට ඔබ දක්ෂ නම් ඒ ප්‍රශ්න අතහරින්න. එතන හරි අතහැරීමේ ශක්තියක් තියෙනවා. එතකොට මේ අයෝමේ ශක්තිය තමයි අවසානයේ අපිට මතු කරලා ඉන්නේ. ඒක එන දවස ඔබ හිතන්න එපා. ඒ නිසා හැම වෙලාවෙම ගිහි ජීවිතයේ ලැබෙන හැමදේම කමටහනක් කරගන්න. එතකොට අකීකරු බිරිඳක් ඔබට ලැබුණේ ඔබේ යහපතයි කියලා ඔබ දකිනවා. මොකද ඒ ආනිසා ඔබට කුසලයෙන් ශක්තිමත් වෙන්න පුළුවන්. අකීකරු සාම්පුරුෂයෙක් ලැබුණේ ඔබට කමටහනක් හැකියි කියලා ඔබ හිතන්න දක්ෂයි. මොකද ඔබට ඒ තුලින් ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ලෝකයා සතුටු කරලා ඒ සතුටෙන් ඔබ ශක්තිමත් වෙන්න දැනගන්න. ලෝකයාව සතුටු කරලා ඒ සතුටෙන් ශක්තිමත් වෙන්න දැනගන්න. ඒ ශක්තිය තමයි ධර්මයේ ශක්තිය කියන්නේ මොකද අත්හැරීම තුළ නෙවෙයි අපි ඒ ශක්තිය ලබන්නේ. නමුත් ඒක අපිට අපි හිතන්නේ අත්හැරීම කියන්නේ මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියේ ඉන්න එක. අනේ මම නම් පුතේ උත්තර කෝදාකත් භාවනා කරලා නැහැ. මම ඕන කෙනෙකුට කියනවා මම එහෙම භාවනා කරපු කෙනෙක් නෙමෙයි. අවබෝධය තුලින්මයි අත්දැකීම් තුලින්මයි ඔවැනි අතහැරීම් තුලින්මයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ප්‍රමුඛක් වෙන්නේ. ඒ නිසා එත තමාට ලැබුණ දේ තමයි අත්හරින්. අපි ස්වාම පුරුෂයාත් එක්ක ගැටෙනවා නම් අපි කොච්චර අනිත්‍යයි කියලාද කාරණා කරලා වැඩක් නැහැ. තේරෙනවද? පන්සලේ හාමුදුරුවෝ වැරද්දක් කළා කියලා ගැටෙනවා නම් අපි කොච්චර භාවනා කළත් වැඩක් නැහැ. හාමුදුරුවෝ ඉන්නේ ඒ ස්වභාවයෙන් මම ඉන්නේ ඒ ස්වභාවයෙන්. එහෙනම් වැරදි කරන ලෝකයේ ඉදිරියේ නොගැටී ඉන්න ඔබ දක්ෂ වෙන්න. තේරෙනවද? වැරදි කරන ලෝකයේ ඉඳලා නොගැටී ඉන්න දක්ෂ කෙනා තමයි ධර්මයේ තුල ඉන්නවා කියන්නේ. ඇලෙන තැන් සොයාගෙන ගිහිල්ලා නොඇලී ඉන්න දක්ෂ වෙන්න ඕන. ගැටෙන තැන් සොයාගෙන ගිහිල්ලා නොගැටී ඉන්න දක්ෂ වෙන්න ඕන. එතන තමයි දක්ෂභාවය. නැත්නම් ගැටෙන තැන සොයාගෙන ගිහිල්ලා අපිත් ගැටෙනවා නම් අපි තුල දෙයක් අපි තුල අත්හැරීම දෙයක් නැහැ. ඒ නිසා අත්හැරීම කියන්නේ මොකද්ද? ගිහි ජීවිතේ ඔබේ සතුට අනුන් උදෙසාව අත්හරින්න. අනුන් සතුට වෙනවා දැකලා ඒ සතුටෙන් ඔබ ශක්තිමත් වෙනවා. ඒක තමයි ගිහි ජීවිතයේ තියෙන්නේ. ඒ ශක්තිමත් භාවය කොයි වෙලාවක ඔබට අවබෝධයෙන් කරා සකස් වෙයි. ඒ විශ්වාසයේ විශ්වාසයෙන් ඉන්න. ඒක තමයි ගල්ප ගන්න. ස්වාමීනි. මොකද මේ ආනාපාන සති භාවනා කරනකොට මට නොදොන්වත්ම ආය අරහන් මෙහෙමයි නොදැනුවත්ව වැඩෙනවා කියන කාරණේ කියන්නේ සතිය 100 එතනින් කොට ඒක ආස්වාදයක් වගේ. භාවනා කරනකොට ආස්වාදයන් සකස් වෙනවනේ. ආලෝක සංඥා පේනවා, මැරිච්ච රූප පේනවා, අමනුෂ්‍යය පේනවා, නැත්නම් උඩ යනවා පේනවා, පාවිනවා පේනවා, ගැහෙනවා පේනවා මේ ඔක්කොම ආ මේ මේ මේ ඇතිවෙනා වූ ආස්වාදය. පංච උපාදානස්කන්ධය. තේරුණාද? ඉතින් ආනාපාන සතියේදී අර හිත සමාධිමත් වෙනකොටම අර සද්ධාම මත විසින් ආයමත් බුදුගුණ මතක් කරලා දෙන්න. තේරෙනවද? ඉතින් තමන් දක්ෂ නම් වඩාත්ම දක්ෂයා මොකද කරන්නේ? සකස් වෙන්නා වූ බුදුගුණයක් අනිත්‍යයි කියලා දකින්න. එතකොට ආනාපාන සතිය ඔබ විදර්ශනාවට යොමු කරගත්තා වෙනවා. තමන් දක්ෂ නම් තමන්ට පුළුවන් ඕනම දෙයක් ඕන ආකාරයෙන් දක්ෂභාවයට යොමු කරගන්න. බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකිද්දී ඒ රූපය අනිත්‍යයි කියලා දැක්කනම් ඒක තමයි මේ ලෝකේ තියෙන සැබෑම දක්ෂභාවය. ඉතින් තමන් දක්ෂ වෙන්න ඕනේ බය නැතුව ඒ ස්ථාන ස්පර්ශ කරන්න. තේරෙනවද? ඒ නිසා මොනවා වූ රූපයක් දැක්කාම දැන් ආනාපාන සතියෙන් මොහොතක් බැහැර වෙලා ඒක විදර්ශනාවට ගන්න. ඒ රූපය අනිත්‍යයි කියලා ගන්න. ඒතකොට විදර්ශනාව වැඩි. සාමාන්‍ය ඒ සමහරට අනිත් අය කෝප වෙනවා නම් තරහ ගන්නවා නම් මේකෙන් අපිට කවුරුත් දෙනවා ඒක අපිට අදාළ නැහැ අපි කරන හොඳ වැඩෙන් අනිත් කෝ දැන් බුදුරජාණන් වහන්සේ හොඳ වැඩ කළා ඒ කීකේ මිත්‍යා දෘෂ්ටික බමුණිය දහස් ගණන් කෝප ගත්තා කියලා බුදුරජාණන් වහන්සේලා අකුසලයක් වෙන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔබ නිවැරදි කියන තැන ඉඳන් ඔබ යහපත් දේ කරන ලෝකයාගෙන් ඔබට අදාළ නැහැ නමුත් ලෝභ නිසා ලෝකෝ එහෙම කිරීම නිසා ලෝකයා දැඩි විදිහට අකුසල් කර ගන්නවා නම් ඒගොල්ලෝ කෙරේ අනුකම්පාවෙන් ඔබ ඒක නොකර ඉන්න. තේරුණාද? ඒගොල්ලන් කරේ අනුකම්පාවෙන් මේක නොකරයි. සීමාව ඉක්මවලා ගැටෙනවා. තේරුණාද? දැන් ඔබේ මහත් අපි ගෙම ඔබ විවාහක නම් ඔබේ සාම්පුරුෂයා ඔබ භාවනා කරන්න යනකොට අකමැති නම් තේරෙනවද? සාම්පුරුෂයා නිතර මේකට ගැටෙනවා නම් මම නම් කියන්නේ ඔබ යන්න එපා. තේරෙනවද? ඔබ යන්න එපා. ඒ කියන්නේ අවශ්‍යම වෙලාවට පොයේ දවසට ගිහලා ඉතුරු කාරණා ගෙදර කරගන්න ඔබ දක්ෂ වෙනවා. ඒක ඔබේ තුන නුවණ සකස් වෙනවා. ඔබ ගැටීම් වැඩෙන දිශාවට යන්නේ නැහැ. ගැටීම් අවබෝධ අවම කරගෙන ධර්මයේ දිශාවට තමයි ඔබ එන්නේ. එහෙනම් ඔබ මම දවස් 10ක් භාවනා කරන්න යන්න ඕනේ කියන තැන නෙමෙයි හිතන්නේ. මම මේ දවස් 10ක් සැමියා සතුටෙන් තියාගෙන මං ගෙදර භාවනා කරන්න කියන තැන. ඒකට දෙක දෙකම ඔබ සිද්ධ කරලා. සැමියාව සතුටෙන් තියලා භාවනාව නමුත් ඔබ අතෙන්ට ගියොත් එහෙම භාවනාවක් කරලා නැහැ අවසානයේ සැමියා සතුට වෙලා නැහැ. මොකද සැමියා නිසා ද්වේෂයමයි හැම වෙලාවම සකස් කරගන්නේ. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවම අපි නිසා අනුන්ට අකුසල් කරා යන්න දෙන්නේ නරකයි. ඒත එතන ඒකත් තමගේ අත්හැරීම. ඔහුට කුසලයේ උදෙසා ඔබ නවතිනවා කියන්නේ ඔබ අතහැරියා. ඒක දක්ෂ වෙන්න ඕනේ ඒවා හරි සියුම්. ඔබ ගිහලා භාවනා කළාට වඩා ඔබේ මේ අතහැරීම ශක්තිමත්. ඔබ භාවනා කළෙත් නැහැ. ගෙදර ඉඳන් ඔබේ සැමියා ගැටෙනවා කියන තැන ඉඳන් මම මේ ගමන නතර කරනවා කියන්නේ ඔබ භාවනා කළාට වඩා අතහැරීමක් වෙන සිද්ධ වෙලා තියෙනවා. ඒවා තමයි හිත කවදා හරි අපිට වඩවලා දෙන්නේ. ඒතකොට තමයි ගැටීම් අඩු වෙන්නේ. ස්වාමීන් වහන්සේ ගුරු ජීවිතය ගැන අපිට ජෝරම් බාගිය සංයෝජනේ ප්‍රහාණය කරනවා. ඕරම් භාගී සංයෝජන දාන ප්‍රහාණය වෙන ප්‍රහාණය කරන මොදි අනාගාමී තැනකදී. තේරුණාද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තමයි ප්‍රහාණය කරගන්නේ. තේරුණාද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මයන් තමයි සෝවාන් ඵලයටපත් වෙන ලාවේ අපෙන් ෂේ වෙන්නේ. තේරුණාද? ඒ නිසා ඉස්සෙල්ලාම මේ එතන තමයි අපේ ඉලක්කය තියාගන්න. තේරුණාද? ඇයි එහෙම ඇහුවේ? ඈ? මම බඹලව ඉපදෙනවා බඹලව ඉපදෙන්නේ මෙහෙමයි පුතේ. ඒ අනාගාමී බ්‍රහ්මයා බඹලව ඉපදෙනවා. අනාගාමී බ්‍රහ්මයා. තේරුණාද? බඹලව කියලා බ්‍රහ්ම ලෝක ගොඩක් තියෙනවා. දැන් ওই පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානතල වලට අදාළව බ්‍රහ්ම ලෝක 11ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ නේව සංඥා ඥා සංඥා ආකාසායන්තනේ ඔය වගේ ඒවාට හතරට අදාළව වෙනත් බ්‍රහ්ම ලෝක පහක් දේශනා කරනවා. එතන 16යි. ඊට පස්සේ ආයිමත් බුදුරජාණන් වහන්සේ මාර්ගඵලලාභී බ්‍රහ්මයින්ට අදාළව තවත් බ්‍රහ්මතල පහක් දේශනා කරනවා. ඔය ඔබ කියන අය ඔය සංයෝජන ධර්ම ප්‍රහීන කරපු අය ගිහිල්ලා උන්නතර තමයි උප්පත්ති ලබන්නේ. අනාගාමී බ්‍රහ්මතලය. එයාට නැවත උපතක් නැහැ. නැවත උපතක් නැහැ. ඊළඟ ආත්ම භාවය මෙයා නිවන් අවබෝධ කරගන්නවා. ඒ ආත්ම භාවය මෙයා කවදාවත් නිවන් අවබෝධ කරගන්නවා. එතෙන්දී නමුත් හැම බ්‍රහ්ම ලෝකෙම නෑ රූපාවචර රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙන. ඒ වෙලාවේ බ්‍රහ්මයා ආන පල්ලෙහාට වැටෙනවා සතර පහට වැටෙනවා. අර මේ මේ මාර්ගඵලලාභී බ්‍රහ්ම ලෝක පහක් වගේ තියෙනවා මගේ මතක හැටියට ඒ පහට වැටෙන්නේ නෑ. ඒ ජීවිතේම නිවන් අවබෝධ අනාගාමී ඵලයට ඉස්සෙල්ලා සෝවාන් ඵලයට පත් වෙන දක්ෂ වෙන්නේ නේ. මම මොකද උදේ? මොකද අරු? සිතක් කියන පංච පාදානස්කන්ධය. සිතක් කියන විඥානය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. සිත කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ආධ්‍යාත්මික රූපයක් මේ ඇස තියෙනවනේ. දැන් ඇසෙන් අපි බාහිර රූපයක් දකිනවා. දැන් ඇසත් රූපයක් තිබ්බා කියලා මෙතන මුකුත් සකස් වෙන්නේ නැහැ නේ. දැන් මලමිණියකටත් ඇස තියෙනවා. තේරෙනවද? මලමිණියටත් ඇස තියෙනවා. ඇහැ අරලා තිබ්බොත් මලමිණියටත් ඇහැ පේනවා කියලා පේන්නේ නැහැ. නමුත් ඇහැ පේනවා. නමුත් එහෙනම් මේ දෙක දැන් එකතුනේ මොකද්ද? විඥානය කියන කාරණය තුනේ. එහෙනම් ඇස බාහ්‍ය රූපයක් විඥානයක් තුන එකතු වෙච්ච තැන තමයි චක්කු විඥානය සකස් වෙන්නේ. හිත කියන්නේ එතනයි සකස් වෙන්නේ. ඒ කියන්නේ හිත කියන්නේ පංච උපාදානස්කන්ධ. දැන් රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ අර තුන් ළඟදීම අනිත්‍යයි කියලා දකිනවා. අනිත් එක දකින්නේ දැක්කායි කියන තැනදී නවතිනවා. දැන් දැක්කා රූපයක් දැක්කා දැක්කා කියන තැන නවතිනවා. ඇසුණා කියන තැන මට දැන් ඇහෙනවා මගේ පිටිපස්සේ දැන් කවුරු හරි බයිනවා. කියන වචනත් ඇහෙනවා කියන දේවලුත් ඇහෙන ඔක්කොම ඇහෙනවා. නමුත් මං ඇසුණායි කියන තැන ඉඳන් නැතර ඉන්නවා. අපි ඒකට පංච පාදානස්කන්ධය සකස් කරගන්නේ. ඒතර ඇසුණා කියන තැන හිටියොත් අපි ආයමතයත් එක්ක රණ්ඩු වෙන්නේ නැවද? නෑ ඒක තමයි පංච පාදානස්කන්ධය අනිත්. ඇසුණා කියන තැන නවතිනවා. දැනුණා කියන තැන දැන හිත හිතක් සකස් වෙනවා කේන්ද්‍රයක් සකස් වෙන කෙනෙක් මතක් වෙනවා දැනුණා කියන තැනදී මම පේනවා නවත්තන ඉස්සරහට යන්නේ ඉස්සරහට ගියොත් තමයි අපි ඒක තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ තෘෂ්ණාවෙන් තෙත් කළොත් එතන පංච උපාදාන ස්කන්ධේ සකස් වෙනවා ආවද කෙනෙකුට මේ මරණ මංචකයේදී මරණ වෙලාවෙදීම වෙන මාර්ගඵලයක් කවදාකවත් නොලබලා ඉතුරු කෙනෙක් නම් පින් කරලා තියෙනකොට කෙනෙකුට මරණ මට්ටකේදී යාට රහත් වෙන්න පුළුවන් බෑ වෙයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩලා තියෙනවා. එයා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා වක්කලි මහරහතන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේම බුදුරජාණන් වහන්සේ ළඟ බොහොම කාලයක් පිටුවෙන් හිටපු කෙනෙක්. එයා තමයි බුදුරජාණන් වහන්සේගේ රූපය දැකලා රූපයේ ආස්ථාරයෙන් මත් වෙන ස්වාමීන් වහන්සේලාට අග්‍රස්ථානයටපත් වෙච්ච කෙනා. එහෙමත් එයා එයා කනතරකුත් තියෙනවා. එයාගේ මොකද එයා බුදුරජාණන් වහන්සේගේම රූපය දකින්න ආස්වාදයෙන් දිමින් ඉන්නේ. ඒක කාමාස්වාදයක් නෙමෙයි. ඒ රූපේම දෙතිස්මා පුරුෂ ලක්ෂණයන් දක්වමින් මේ ආස්වාද විඳින්නේ. එහෙම ආස්වාද විඳින්නන් අතර අග්‍රස්ථානයටපත් වූ භික්ෂුන් වහන්සේ තමයි වක්කලි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉතින් එයා අප්‍රමාණ සද්ධර්මයේ ශ්‍රවණය කළා, නුවණින් මෙනෙහි කළා, ඒව සිද්ධ වෙනකොට පස්සේ එයා ජීවිතේ නැති කරගන්න. නැති කරගන්න රහතන් වහන්සේ බව කෙනෙක් බවට පත් වෙනවා. මොකද එයා වේදනාවේ අනිත්‍යභාවයේ දකිමින් තමයි බෙල්ල කපාගන්නේ. දකින්න දකින්න දැනෙන දැනෙන වේදනාවක් අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා දකිමින් එයා බෙල්ල කපා ගන්නවා. සද්ධාවේ තියෙන බලවත් භාවය නිසා. නමුත් එයා සෝ මේ සත මේ රහත් භාවයටපත් වෙනවා. නමුත් එහෙම නැතුව මහත්වෝ පිංගලායි කියලා කෙනෙක් කවදාකවත් අවසාන චිත්තයේදී රහත් වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඒක වැඩෙන්න බැරිද මේ වෙලාවට? බෑ මහත්වෝ ඒක වැඩෙන එක දීර්ඝ කාලයක් පුරුදු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන ඇසුරු සැනක් ඇසුරු සැනක් අනිත්‍ය සංඥා වැඩිමොත් එයා සතර පායෙන් මිදෙනවා කියලා. ඇසුරු තනක් බ්‍රහ්ම ඇසුරු සැනක් මෛත්‍රිය වැඩුවොත් එයා බ්‍රහ්ම ලෝකයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙමනම් මාත්‍ය බුදුරජාණන් වහන්සේ ආයිමත් කියනවා මේ මහ පොළවෙන් ගන්න පස් ප්‍රමාණයේ සුගතිගාමි වෙන්නේ කියලා. එහෙනම් මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙනවනේ. ඇසුරු සැනක් වැඩි අයිතිය වැඩුවොත් සවා සතර පායෙන් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනා වගේම ඇසුරු සැනක් මෛත්‍රිය වැඩුවොත් බ්‍රහ්ම ලෝක යනවා කියනවා. ආයිමත් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මහ පොළවෙන් ගන්න පස් අහුරක් තමයි ප්‍රමාණ සුගතිගාමි වෙන්නේ කියලා. එහෙනම් මේක අපි මුලින් මෙනෙහි කරන්න ඕනේ මාත්. මොකද මේ ලෝකේ මාත්‍ය ඇසුරු සැනක් අනිත්‍ය වැඩපු කෙනෙක් නැති කෙනෙක් ඉන්නවද? මේ ලෝකේ එක ඇසුරුසනක් මෛත්‍රිය වඩපු නැති කෙනෙක් ඉන්නවද? එහෙනම් මාත් ඔක්කොම සුගතියට යන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇසුරුසනක් කියලා කියන්නේ මොකද්ද මහත්යෝ? චුතිසිත. චුතිසිත ඇසුරු සනක්සේ පහළ වෙන චුතිසිතේදී අනිත්‍ය ඔබ දැක්කොත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක්. මරණ මොහොතේ සකස් වෙන්නා වූ චුතිසිතේදී ඔබ මෛත්‍රී සංඥා වැඩුවොත් ඔබ බ්‍රහ්ම ලෝකේ. එනම් මාතේ චුතිසිතේදී අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න මහත්යෝ දීර්ඝ කාලයක් අපි මේක වඩලා පුරුදු වෙන්න ඕනේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ අර ඔක්කොම ධර්මයේ ප්‍රතික්ෂේප වෙලා ඉන්නේ. දීර්ඝ කාලයක් අනිත්‍ය වඩලා පුරුදු වෙන්න ඕන. දීර්ඝ කාලයක් මෛත්‍රිය වඩලා පුරුදු වෙන්න ඕන. එහෙම නැතුව ඒක වෙන්නේ නැහැ මාත්. ඒක එහෙම ගන්නවා නම් එහෙම අර බුදුරජාණන් වහන්සේ ඔක්කොම ධර්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒකයි නුවණින් මෙහෙය කරන්න ඕන. ධර්මයේ නුවණින් මෙහෙය කරලා මතු කරලා ගන්න ඕනේ කියන්නේ ඒක. ඒ නිසා දීර්ඝ කාලයක් මෛත්‍රී සංඥා වැඩිවොත් තමයි ඇසුරු සන චුතිසිතේදී මෛත්‍රී සංඥා මතුවෙලා එන්නේ. එහෙම තමයි ඒක ගලපන්නේ. ස්වාමීන් දෙන්නයි දෙන්නයි. ධම් සද්ධානුසාරී ධම්මානුස කියන්නේ සෝවාන් මාර්ගයේ ඉන්න දෙන්නා. නිවන් මාර්ගයට ඇවිල්ලා නැහැ. તો සෝවාන් ඵලයට යමෙක්පත් වුණා කියන්නේ මොකද්ද? සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වැඩෙන්න ඕනේ. මොනවාද පහ? සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා. මෙතන සතිය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මැදින් තියලා තියෙනවා. ඇයි සතිය කියන කාරණේ මැදින් කියලා තින්නේ? එයා සතියෙන් සිහියෙන් යුතුව මේ දෙක සමබර කරගන්න දක්ෂ වෙන්න ඕනේ. තේරුණාද? මේක තාම සමබර කරගන්න දක්ෂ නැහැ කියන්නේ තාම අපිට සතිය සිහිය පිටලා නැහැ. ඇයි සතිය සිහිය පිටලා නැති තාම අපිට කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය සකස් වෙලා නැහැ. එතකොට සතිය සිහිය නැති නිසා මෙයා හැම වෙලාවෙම මේක සමබර කරගන්න නැතුවයි ඉන්නේ. එතනදී සද්ධානුසාරී කියන්නේ එයා තුල සද්ධාව තියෙනවා. නමුත් ප්‍රඥාව වැඩිලා නැහැ. තමාර පිංගතුල්ලා ඉන්නවා 84000 පාම් පිංගම් 84000 මල් පිංගම් මේවා කර කර කර කර කර කර හැමදාම යනවා. මොනවාද සද්ධාව කියනවා ප්‍රඥාව වැඩිලා නැහැ. තේරෙනවද? එයාට සද්ධානුසාරී කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ධම්මානුසාරී කියලා කියන්නේ එයා හොඳට ධර්මයේ දන්නවා. ධර්මයේ කතා කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මයේ ලියනවා. නමුත් සද්ධාවේ ප්‍රඥාවේ දුර්වලතාවය තියෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙනවා මෙන්න මේ දෙන්න තමයි ධම්මානුසාරී සද්ධානුසාරී කියන්නේ. දැන් මෙයා සතියෙන් සිහියෙන් හිතුව මෙයා දක්ෂ වෙන්න ඕනේ නුවණින් මෙනෙහි කරමින් මේ දෙක සමකර කරගන්න. එතන තමයි යා මේ සෝවාන් ඵලයටපත් වෙන්නේ. සෝවාන් මාර්ගය තමයි සද්ධානුසාරී ධම්මානුසාරී දෙන මේ දෙන්න ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. වෙන තැනක මේ දෙන්න නැහැ. බැලුවේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තියෙනවා. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයෙන් තොරව සෝවාන් ඵලයක් පනවන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය ඒක ප්‍රධාන සූසුකම. තෙරුවන් ක්‍රිය අතර සද්ධාව, සීලය, පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. මේකෙන් තොරව රහත් වෙන කෙනෙක් නැහැ. මේකෙන් තොරව සෝවාන් වෙන කෙනෙක් නැහැ. සෝවාන් වෙන කෙනා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න. රහත් වෙන කෙනා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න. එහෙම තමයි ඒක සකස් වෙන්නේ. නෑ ප්‍රශ්නයක් නෑ. කොහේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් වැඩෙන ආකාරයෙන් භාවනා කරන්න. තේරෙනා බුද්ධ අනුස්සතිය. තේරෙනා ඒකේ කිසි ගැටලුවක් නෑ. එක එක ස්වාමීන් වහන්සේලා එක එක ආකාරයෙන් කියනවා. නමුත් කොහේ හරි බුදුරජාණන් වහන්සේගේ ගුණයන් වැඩෙනවා නම් ඒක භාවනා කරන්න. තේරෙනා නමුත් ඉතින් ඒ බුදු ගුණත් අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. නමුත් බුදු ගුණ ලක්ෂ වාරයක් කිව්වායි කියන කාරණේ තමන්න සුගතිය කියන කාරණේ සකස් වෙනවා. තේරෙනවද? සකස් වෙනවා. පංච නීවරණය නටපත් වෙනවා. ඒව සිද්ධ වෙනවා. නමුත් ඒක කවදාකවත් නිර්වාණ ආභූතයේ පැත්තට ඔබ යොමු කරන්නේ මොකද ඔබ ශ්‍රද්ධාවට බැඳිලා ඉන්නේ. තේින දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙන තාක් රහත් වෙන්න බැරි වුණා. මොකද බුදුරජාණන් වහන්සේ කියලා මේ බැඳිලායි තෘෂ්ණාව සකස් කරගෙන හිටියේ. තේරෙනවද? ඒ නිසා බුදුගුණ වඩන තාක්කල් අපි සුගතියටයි ආරම්භ වෙන්නේ. තේරෙනවද? නමුත් ඒ සුගතියේ විදර්ශනා නුවණින් දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතන තමයි විදර්ශනාව සකස් වෙන්නේ. නිසා කොච්චර බුදුගුණ භාවනා වැඩුවායි කියන කාර්යයෙන් සුගතිය විතරයි සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය ස්වභාවය දකින්න. ඔය කියනවා බුදු ගුණයන් සියල්ලක්ම අනිත්‍යයි. දැන් ධර්මයේ අතුරුදහන් වෙලා ගියාට පස්සේ ආයිමත් ඔය බුදු ගුණ ලෝකේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයක් නැහැ. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි ආරෂ්ඨාංගික මාර්ගේ නතු කළා ගන්න. ඒ නිසා මේ බුදු ගුණ කියන දේවලුත් අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මා රූප පුරුෂ ලක්ෂණයන් කියන දේ අනිත්‍යයි. අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. දැන් ඒවා තීන තැන් වල තව තව දිරා යනවා මිසක් තව තව ඒවා අලුත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ස්වභාවයෙන් තමයි දකින්න ඕනේ. මේ වේගයේ අනිත්‍ය වෙන දෙයක්. අපි දෙන්න බැඳෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයට බැඳෙනවා කියන කාරණය. එනිසා මේ රූපයන්ගේ අනිත්‍යභාවය අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ රූපයක්මයි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් දු රූපයක්මයි සතර මහා ධාතු වෙන හැටි. ඉතින් එතෙන්ට අපි එන්න ඕනේ. එතෙක් අපි සුගතිය තමයි සකස් කරගන්නේ. සුගතිය කියන කාරණය අනිත්‍යයි. ඊට පස්සේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලාවට පස්සේ අපි ආයෙත් කොටු වෙනවා. ඉර වෙනවා. තව මොනවා ඥාන තියෙනවද? මොන දාන තියෙනවද පුතේ? විඥානේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවානේ විඥාන පත්‍ය නාම රූප. විඥානේ මැරෙන්නේ නැහැ. විඥානේ මැරුණාම කොහොමද? විඥානේ මැරෙන්නේ නැහැ. විඥානේ නිරෝධ වෙනවා, නිරුද්ධ වෙනවා. දැන් ගිනි ගොඩක් තියෙනවා. ගිනි ගොඩ තියෙන දර දාන තාක්කල් මේ ගින්දර ඇවිලෙනවා. දර දැන් දර විශේෂ කරගෙනයි මේ ගින්දර පැතිරෙන්නේ. නේද? දැන් දර ටික ඉවුරුනාම මොකද්ද වෙන්නේ? ගින්දර කොහත් යනවද? ගින්දර දර කොට තුලින්ම නිවිල යනවා. එහෙනම් සංස්කාරයන් කියන්නේ මොකද්ද? සිතින් කයින් වචනෙන් සිද්ධ කරන ගන්නා වූ කුසල් සහ අකුසල්. ඒ කුසල් සහ අකුසල් තියෙන තාක් කල් අපි ඊට අදාළව විඥානේ සකස් කරගන්න. තේරුණා? ඉතින් මේ විඥානය සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇති වෙමින් නැති වෙමින් භවෙන් භවයට ගමන් කරනවා කියන්නේ. තේරුණා? දැන් මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ කියන හැම සත්වයකම හැම නිමේෂයකදීම මැරෙමින් ඉපදෙනවා. මැරෙමින් ඉපදෙනවා කියනවා. දැන් ඔබලා දන්නේ ඔබලා මැරෙමින් ඉපදෙනවා කියලා දන්නේ අපි මැරෙනවා කියලා දන්නේ කවදා හරි දවසක අවසානයේ විඥානයත් ආයුෂයත් උණුසුමත් පහවගේ මරණය විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන ඔබ හැම වෙලාවෙම මැරෙමින් ඉපදෙනවා. ඒ මැරමින් ඉපදෙනවා කියන්නේ මොකද්ද? මේ ඇහෙන් රූපයක් දකිද්දී ඇස ඉපදෙනවා. ඇස ඉපදෙනවා කියන්නේ චක්කු විඥානය සකස් වෙනවා. තේරෙනවද? ඇහෙන් රූපයක් දැක්කාම අපි ඊළඟට මොකද්ද කරන්නේ? රූපය ගැන හිතනවා. ඇහැ මැරිලා මන ඉපදෙනවා. දැන් මන මනෝ විඥානය සකස් වෙනවා. මනෝ විඥානයේ රූපය ගැන හිතනකොට ශබ්දයක් ඇහෙනවා. මන මැරිලා කන සෝත විඥානය ඉපදෙනවා. සෝත විඥානය ඉපදුනාම සද්දය ගැන හිතනවා. කන මැරිලා ආයිමත් මන ඉපදෙනවා. තේරුණාද? දැන් චක්කු විඥාණයමද සෝත විඥාණය කියන්නේ? චක්කු විඥාණයමද සෝත විඥාණය කියන්නේ? ඇහැ මැරිලායි කන ඉපදුනේ. සෝත විඥාණයද මනෝ විඥාණය කියන්නේ? කන මැරිලායි මන ඉපදුනේ. තේරුණාද? එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නිරතුරුවම හැම වෙලාවම අපි මැරෙමින් ඉපදෙනවා මැරෙමින් ඉපදෙනවා කියලා. ඒ මොකද්ද කියන්නේ? ඇස තුල විඥාණය බැසගත් වෙලාවේ ඇස ඉපදෙනවා. ඇස මැරිලා විඥානයේ මනසට ආපුවාම මනෝවිඥානය සකස් වෙනවා මනස ඉපදෙනවා. ඇහැ මැරිලායි මන ඉපදුනේ. ඊට පස්සේ ශබ්දයක් ඇහෙනකොට විඥානයේ සෝත විඥානයේ හැටියට මෙතන ස්ථානගත වෙනවා. කන ඉපදෙනවා මන මැරිලා. තේරෙනවද? දැන් චක්කු විඥානයෙන්ද සෝත විඥානයේ සෝත විඥානයේද මනෝ විඥානයේ මනෝ විඥානයේද කාය විඥානයේ නැහැ. ඇස මැරිමින් කන ඉපදෙනවා. කන මැරිලායි මන ඉපදෙනවා. මන මැරිලයි දිව ඉපදෙන්නේ. දිව මැරිලයි නාසය ඉපදෙන්නේ. එහෙමනම් නිරතුරුවම මේ ඕනෑම සත්වයේ හැම නිමේෂයකදීම මේ ආයතන හයෙන් එක ආයතනයක් ඉපදිලා තියෙනවා. තේරෙනවද? මේ ආයතන හයෙන් එක ආයතනයක් ඉපදිලා තියෙනවා. ඒක ඒසා වේගවත් කවදා හරි ප්‍රඥාවෙන් තමයි මේ වේගය දකින්නේ. මේ ආයතනයෙන් එක ආයතනයක් ඉපදිලා තියෙන්නේ. ඒ ඉපදිලා තියෙන ආයතනය තුල විඥානය බැසගෙන තියෙනවා. දැන් ඒතකොට එකම විඥානයක්ද? නැහැ. ඇහැ මැරිලයි කන ඉපදුනේ. චක්කු විඥානය මැරිලයි සෝත විඥානය ඉපදුනේ. සෝත විඥානය මැරිලයි ජීවහා විඥානය ඉපදුනේ. ඇති වෙමින් නැති වෙමින් මැරෙමින් ඉපදෙමින් මෙහෙම ගමන් කරලා මේ ජීවිතයේ අවසානයේ මැරෙන වෙලාවේ මනෝ විඥානයක් ඇතුළේ චුතිසිත සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට යනවා. තේරෙනවද? දැන් එකම හිතක් මෙතන තිබ්බද? එකම විඥානයක් මෙතන තිබ්බද? නෑ. මෙතනින් මැරෙන වෙලාවේ මනෝවිඤ්ඤාණය සකස් වෙලා ඊළඟ මෞකුසට හරි ඊළඟ මෞකුසට බහිනවා. තේරුණාද? දැන් මෞකුසට බහිනවා කියන්නේ මොකද්ද? දැන් මෙතනින් දැන් අපි කියනවා මැරෙනවා. මැරෙන වෙලාවේ අපිට මනුස්ස චිත්තයක් සකස් වෙනවා උපාදානයක් කුසල් හිතක්. කුසල් හිතක් සකස් වුණාම අපි ගිහිල්ලා ඊළඟ අම්මාගේ මව්කුසේ කල රූපයක් ඒ වෙලාවේ තියෙනවා කියනවා. ගර්භාෂි පුංචි කල රූපයක් ජීව විද්‍යාත්මක දෙයක් විතරයි. ඒ කලන රූපෙට තමයි විඥානය ගිහිල්ලා බැසගන්නේ. මේ චුති චිත්තය ප්‍රතිසන්දි චිත්තය හැටියට බැසගන්නේ. දැන් බැසගෙන අම්මාගේ පැලෝපිය නාලේ දින මේ පුංචි කලන රූපය විඥානයේ බැසගත්තාම උන ගැහෙන්න පටන් ගන්නවා. එයි කර්ම ශක්තිය විඥානයේ බැස්සා. අපේ පපුව ගැහෙන්නේ යම්සේද දැන් මෙච්චරලා නිකන් පාවි පාවි තිබ්බ මේ මස් කෑල්ල කල්ල රූපේ දැන් ගැහෙන්න පටන් ගන්නවා. ගැහෙනවා කියන්නේ මොකද්ද? කාය සංස්කාර සකස් වෙනවා. ඒ කියන්නේ නාම රූපයන් සකස් වුණා. ඉතින් නාම රූප පත්‍ය සලආයතන. නාම රූප සකස් වන නිසා ඊළඟට ආයතන හය සකස් වෙනවා. ආයතනයි කියන්නේ මොකද? ඇස කන නාසය දිව ශරීරය මනස. එතකොට බුදුරජාණන් වහන්සේ කියන මේ ගැහි ගැහි තියෙන පුංචි කලන රූපය සති හතක් අටක් යනකොට තඹපු බිත්තරයක් ප්‍රමාණයට ලොකු වෙනවා කියලා. ලොකු වෙලා මේ හිස වෙන් වෙලා අතපය වෙන් වෙලා ආයතන හය සකස් වෙනවා කියලා. දැන් ආයතන හය සකස් වුනේ කුමක් නිසාද? නාම රූප පත්‍ය සලආයතන. නාම රූප නිරෝධා සලායතන නිරෝධ. නාම රූප තිබ්බේ නිසායි සලායතන සකස් වුනේ. සලායතන නිසා පස්සේ සිද්ධ වෙනවා. දැන් මේ ජීවිතේ ඊළඟ ජීවිතය ඉපදිලා එහෙන් රූප දකින්නවා පස්සේ. කනින් ශබ්ද අහනවා. පස්ස පච්චයා වේදනා. පස්සේ නිසා විඳීම ඇලින් ගැටි උපේක්ෂාව මේම ජාති ජරා ව්‍යාධි මරණ දක්වා යනවා. එහෙනම් කොතනකවත් එකම විඥානයක් තිබ්බද? නෑ එකම විඥානයක් කොතනකවත් නැහැ. දැන් තව මොනාරි අහන්න තියෙන අපිට ඇද්ද? තව මොනාරි අහන්න තියෙනවද? ලයිව් මාත්‍යා මොනාරි තියෙනවද අහන්න? <laughs> මොනාරි කියන දෙයක් තියෙනවද අහන්න? අවසන් කරන්නද? ඈ එහේ ඉතින් ඒක මට දැන් මම දිව්‍ය සම්පත් විඳින්න කැමතියි. කැමති? කැමති නෑ. ආ කැමති නෑ. ලෝකෝත්තර නිවන් සුවය මම. එහෙමයි. එහෙමයි. එහෙමයි. ඊට ගත යුතු පියවර. ඊට පටියුතු පියවර කියන්නේ හැම වෙලාවෙම දැන් භවයේ කෙරේ කිසිම බලාපොරොත්තුවක් නැද්ද? ඈ? දරුවෝ මුරුර ඉන්නවද? ඉන්නවා? ඒගොල්ලන්ට ආදරයක් නැද්ද? බැඳීමක් නැහැ. දැන් තව කොච්චර කාල ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද? මට දැන් 80යි. තව කොච්චර කාල ජීවත් වෙයි කියලා හිතනවද? සංස්කාරයන් හැටියට දෙනවා. හොඳයි අපි ඊළඟ තප්පරේදී මැරෙන්න ගියොත් බයක් ඇති වෙයිද? ඈ? කාවවත් දුවදම මතක් වෙයිද? ඉඩකඩම් දේපල මතක් වෙයිද? මොකුත් මතක් වෙන්නේ නැහැ. එහෙනම් රහත් වෙලා කියන එකයි කියන්නේ. <laughs> ඕ ඒ නිසා හැම වෙලාවම කොයිකටත් මනසින් මැරිලා පුරුදු වෙන්න ඕනේ තේරුණාද හැමදාම දැන් රැයට නිින්දට යනකොට උදේට මම මැරිලා ඉඳී කියලා දකිමින් නිදා ගන්න තේරුණාද ආශ්වාසය ඉහළට ගන්නකොට ජීවත් වෙනවා පල්ලෙහාට එනකොට මැරෙනවා කියලා දකිමින් හැම වෙලාවම හුස්ම ගන්න තේරුණාද මරණය පුළුවන් තරම් තව ජීවිතේ ළඟට ගන්න මොකද සමහරලාට අපිව රවට්ටනවා මායාව විසින් තේරුණාද? මාර්යා විසින් රවට්ටන. දැන් ඔබතුමිය ඔය කියන தત્ත්වයේ තුල ඕක තියෙන රහතන් වහන්සේ කෙනෙක්. තේරුණාද? නමුත් ඔබතුමිය දන්නවනේ ඔබතුමිය රහත් වෙලා නැහැ කියලා. නේද? එහෙනම් එතන මොකක් හෝ රැවටීමක් අප තුල සියුම්ම තියෙනවා. ඒ සියුම් රැවටීම මතු කරලා ගන්න ඕනේ. මොකද මාර්යා අතන තියලා තියෙනවා මැරෙන වෙලාවේ අල්ල ගන්නකන් තියලා තියෙනවා. තේරුණාද? මොකද දැන් මෙතන තියෙන ඉඳ අපි වැඩිදුරටත් මේ අනිත්‍ය සංඥා දකින්නේ නැහැ. තේරුණාද? අනිත්‍ය සංඥා දකින්නේ නැහැ. එතකොට මැරෙන වෙලාවේ එකපාරට අපිට අර රූපයන් මතක් කරලා දෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා ඔතන හිත පිහිටන්න එපා. නිවන කියන තැන හිත පිහිටන්න එපා. සතර අපායේ මිදෙනවා කියන තැන හිත පිහිට ගන්න. තේරුණාද? මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙනවා කියන තැන හිත පිහිට ගන්න. හිත පිහිටගෙන හැම වෙලාවෙම මරණය කියන කාරණයට පුරුදු වෙන්න. තේරුණාද? මැරෙනකන් ඉන්න එපා මැරෙනවා කියන කාරණේ දකින්න. ඊට ඉස්සෙල්ලා මනසින් මැරලා බලන්න. හැමදාම රැයට නිදා ගන්නකොට උදේට මැරිලා ඉඳී කියලා දකින්න නිදා. තේරුණාද? ඒ නිසා අතෙන්ට ඉඩ දෙන්න එපා. එතන වංචාකාරී හිතක් සකස් වෙන්න ඉඩ තියෙනවා. තේරුණාද? ඒ හිත එළියට ඇදලා කරගෙන ඒ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඒ හිත කියනකොට නෑ මම මේ ජීවිතේම නිවන් අවබෝධ කරගන්නවා කියන තැනදී ඒ හිතත් ඔබ අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න. එතන තමයි දක්ෂභාවය. නිවන කියන්නේ එතනයි තියෙන්නේ. එතන නැත්තම් බලාපොරොත්තුවක් තිබ්බ තැන නිවන සකස් වෙන්නේ නැහැ. මොකද අතන බලාපොරොත්තුවක් තියෙන මම නිවන් දකින්නවා කියන තැන. ඔබ නිවන් දකින්නවා නම් ඔබට ඒ බලාපොරොත්තුවත් හිස් වෙන්න ඕනේ. බලාපොරොත්තු සහිත නිර්වාණයක් මේ ලෝකේ නැහැ. නිවන කියන බලාපොරොත්තුවත් එයාගෙන් අතහැරිලා යනවා. නිවන කියන බලාපොරොත්තුවත් අතහැරලා ගිය තැනයි එයා නිවන සාක්ෂාත් කරගන්නේ. තේරුණාද? ඒ නිසා හැම වෙලාවම ඒ තියෙන තැන වංචාකාරී හිතක් වෙන්න පුළුවන්. ඒක මතු කරලා අරගෙන ඒ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඒ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඒ හිතට ඉඩ දෙන්න එපා ඈ. තේරුණාද? ඒ හිතට ඉඩ දෙන්න එපා. මම සුගතියට මම නැවත ඉපදෙන්නේ නැහැ කියන හිත සකස් වෙනකොට මේ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඒකට ඉඩ දෙන්න එපා. ඒ මායя ඈ. එතකොට නැත්නම් අපි හිතීමෙන් වළක්වනවා. තේරුණාද? එතනින් මාත්‍ර දක්ෂ වෙන්න එන හරි දරුවෝ එන සාදුකාරයක් දෙන්න. පින්තුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ වෙලාවේ දරුවන් කෙරේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ගරුත්වයෙන් යුතුව ඒ වගේම කර්මයේ කර්මඵල විශ්වාසයෙන් යුතුව තෘෂ්ණාවෙන් තොරව පින්තුනේ ඒ මහා සංඝරත්නය ආරමුණු කරගෙන පින්ඩපාත දානයන් පූජා කරලා ඒ දානයේ අග්‍රව කොටස ලෞතර ආමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරගෙන තෙරුවන් සරණ ගිහිල්ලා උතුම් පංචශීලයේ සමාදන් වෙලා මේ මොහොතේ අප්‍රමාණ වූ සැනසෙල්ලක් අපේ ජීවිත තුලින් අත්කරගත්තා. අපි අතීතයට හිත යොමු කරලා බැලුවොත් ඒ අතීතයේ පුරාවට පින්තුණී අපේ ජීවිත වලින් අපි යම් සතුටක් අපි යම් සැනසෙල්ලක් කියලා දෙයක් ලැබුණා නම් ඒ සතුට ඒ සැනසෙල්ල අපේ ජීවිතයට ලැබුණේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි. උන්වහන්සේ අවබෝධ කොට වදාළ සීසත් ධර්මයේ නිසාමයි ඒ ධර්ම මාර්ගයේ ගමන් කළා වූ ආර්ය මහා සංඝරත්නය නිසාමයි අප්‍රමාණ ප්‍රශ්න වලින් අප්‍රමාණ ගැටලු වලින් පීඩිත ජරා ව්‍යාධි මරණ කියන කාරණා වලින් පීඩිත අපේ ජීවිතවලට යම් හෝ සතුටක් යම් හෝ සැනසෙල්ලක් කියලා දෙයක් ලැබුණා නම් ලැබුණේ ඒ නිසාමයි පිංගතුල්ලා අප්‍රමාණ සද්ධාවෙන් හිතුව දුර බැහැර ගෙවාගෙන පැමිණිලා පිංගතුණී ඒ සතුට ඒ සැනසෙල්ල පිංගතුල්ලාගේ ජීවිතයට අත් කරගන්නේ ඒ නිසා කල්පනා කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ හිමිදිරි උදෑසන මහා සංඝරත්නය අරමුණු කරගෙන ආහාරයක් තුලින් ගිලම්පසක් තුලින් කාරණා හතරක් මහා සංඝරත්නයට පූජා කළා කියලා. ඒ කාරණා හතර තමයි ආයුෂ වර්ණයේ සැපේ බලය කියනා වූ කාරණා හතර. ඔබ මේ පූජා කළා වූ ආයුෂ වර්ණයේ සැපේ බලයේ තුලිනුයි හෙට උදෑසන දක්වා භික්ෂුව තමන්ගේ ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ පවත්වාගෙන යන්නේ. යම් මේකින් අද උදෑසනක භික්ෂුවකට පිණ්ඩපාතයක් නොලැබුණා නම් හෙට උදෑසන දක්වා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් පිරිහීමටපත් වෙනවා. අන්නේ පිරිහීම වළක්වල පිංගතුනේ ඔබ දානයක් තුලින් මේ මොහොතේ මහා සංඝරත්නයට ලබලා දුන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලයයි කියලායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ සද්ධාවෙන් හිතුව මහා සංඝරත්නයට ආයුෂ වර්ණයේ සැපේ බලයේ පූජා කරගනිද්දී මහා සංඝරත්නයේ යුතුයකමක් වගකීමක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ යුතුයකම වගකීම තමයි පින්තුනේ ගිහි පින්තුල්ලා සද්ධාවෙන් පූජා කළා වූ ආයුෂ වර්ණයේ සැපේ බලයේ උපයෝගී කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නා වූ දිශාවට ගමන් කිරීම එමනම් ගිහි පින්තුල්ලා මහා සංඝරත්නයේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලබලා දෙනවා මහා සංඝරත්නයේම ආයුෂ වර්ණයේ සැපේ බලයේ උපයෝගී කරගෙන ප්‍රඥාව කියන කාරණය වඩවා ගන්නවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් පිංහතුනි මේ කරගත්තා වූ මෙවැනි පින්කම් තුල කාරණා පහක් ඔබලාගේ ජීවිතයට එකතු වෙනවා. ඒ කාරණා පහ තමයි ආයුෂ වර්ණයේ සැපේ බලය කියනා වූ කාරණා පහ. ඔබ මහා සංඝරත්නය අරමුණු කරගෙන ආයුෂ වර්ණයේ සැපේ බලය ප්‍රඥාව කියන කාරණා පහ පූජා කරගනිද්දී එහි ආනිසංසයන් හැටියට ඔබලාගේ ජීවිතයට ආයුෂය වර්ණයේ සැපේ බලය ප්‍රඥාව කියන කාරණා එකතු වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ තෙරුවන් කෙරෙහි වූ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් කර්මයේ කර්මඵල විශ්වාසයෙන් ඔබ මේ මොහොතේ යම් දෙයක් පූජා කරගත්තද ඒ පූජා කරගත්තා වූ සියල්ල ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුව අරමුණු කරගෙන පූජා කරන්න එපා. එහෙම කළොත් ඒ පෞද්ගලික දානයක් බවටයි පත්වෙන්නේ පෞද්ගලික දානයේ ආනිසංශ අල්පයි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ මහාකාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේ ආදී වූ අප්‍රමාණ ගුණයන්ගෙන් අප්‍රමාණ ඥානයන්ගෙන් බබලෙන ඒ ආර්ය මහා සංඝරත්නයේ සිහියට නගා ගන්න. ඒ ආර්ය මහා සංඝරත්නයේ ගුණයන් ඥානයන් සිහියට නගා ගන්න. එහෙම සිහියට නගාගෙන ඔබ සද්ධාවෙන් පූජා කළා වූ සියල්ල ඒ ආර්ය මහා සංඝරත්නයේ ගුණයන් උදෙසා ඥානයන් උදෙසා පූජා වේවා කියලා චේතනා සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම චේතනාවක් සකස් කරගෙන ඔබ බත් හැන්දක දෙයක් නමුත් පූජා කරගත්තා නම් එහි ආනිසංස පිළිබඳ සැක කරන්න එපායි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ කිරි ගහකට ඇන්නොත් සැක කරන්නේ නැහැ කිරි වැగిරෙයි කියලා නියතයක්මයි කිරි වැగిරෙනවා. ඒ වගේම මහා සංඝ රත්නයේ ගුණයන් ඥානයන් කෙරෙහි විශ්වාසයෙන් ඔබ යම් දෙයක් පූජා කළාද එහි ආනිසංස ධර්මයන් මෙලව පරලව දෙකේදීම ලැබෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අප්‍රමාණ සතුටටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලා උදෙසා දානය කියන කාරණේ නිරතුරුව වර්ණනා කරනවා. ගිහි පින්වතුන්ලාට දන් දෙන්න දන් දෙන්න කියන කාරණේ නිරතුරුව මතක් කරනවා. දානයමයි සත්වයාට ආයුෂය වර්ණයේ සැපේ බලය ලබල දෙන්නේ. යම් දිව්‍ය තලයක යම් දෙවි කෙනෙක් ශස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් යම් මනුස්ස තලයක යම් මිනිසෙක් ශස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ ශාස්ත්‍රීක භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දානෙමයි සත්වයාට අවශ්‍ය වර්ණයේ සැපේ බලය ලබලා දෙන්නේ. යම් දවසක අපි නිවන් අවබෝධ කරගන්නා තාක්වල් පින්වතුනි මේ භව ගමනේ අපි මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් අපිට යන්න සිද්ධ වෙනවා. ඒ මැරෙමින් ඉපදෙමින් යන ගමනේදී අපි දිව්‍ය ලෝකවල උපත ලබන්න පුළුවන්, මනුස්ස ලෝකවල උපත ලබන්න පුළුවන්, සතර පායන්ට වැටෙන්න පුළුවන්. මේ කොතනක උපතක් සකස් වුණත් ඔබට ආයුෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය වෙනවා. ඔබ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් හීනභාවයටපත් වුණොත් අප්‍රමාණ දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා, අසරණ භාවයටපත් වෙනවා. මේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීනභාවය නිසා දුක් විඳින්නා වූ අපමණ සත්වයින් සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා දන් දෙන්න කියන කාරණේ නිරතුරුව පින්තුල්ලාට මතක් කරනවා. ඒ නිසා ප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ මේ ආකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලුම පින් මේ පින්කම සංවිධානය කළා වූ මහත්කේ නම්බද පුතේ ඒ බලදරු ඒ නලින් මහත්මයා පින්වත් මහත්මයා අපිට මාස මම හිතනවා දෙකකට වගේ සහ මාලකට වගේ පෙර ආත්මකෝම ගෞරවයෙන් ආරාධනාවක් සිදු කළා. ඒ නලින් මහත්මයාටත් ඒ පවුලේ සියලුම දෙනාටම ඒ වගේම සහ සම්බන්ධ වුණා වූ ඔබ සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් මේ ජීවිතයේ තුලදීම චතුරාර්ය සත්‍යමයන් අවබෝධ කිරීම පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් පිඟුල්ලා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන මව් දෙමාපියන් ඇතුළු යම් ඥාති පිරිසක් වේ නම් මේ සියලු දෙනා තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක් සේසිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා කියලා මියගිය ඥාතීන්ගේ රුවගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනං හෝතු ගාතාව ශබ්ද නගලා කියන්න. ඉදම්මේ ඥාතීනං හෝතු ගාතාව වගේම මේ රැස් කරගත්තා වූ සියලුම් පින් මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ වූ දිව්‍යරාජ සමූහයාද මේ පින් දැක සතුටු වේවා අනුමෝදන් සතුටු වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණෙන් සැනසේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පිංගතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා ශාස්ත්‍රීය භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා කියලා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නේ තාව චාචාම්මේහි කියලා. අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගේ ඥාතීනුත් සතුටුභාවයටපත් කරලා දෙවියනුත් සතුටුභාවයටපත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සියලුම පින් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධය උදෙසාම උත්තම පාරමී ධර්මයන් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්‍යා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා නිමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා මේ කුසලෙන් ධර්මයන් දකිනා තුරුම මස්පව් දසකුසල් කරන කාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන විදර්ශනාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධහාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා සබ්බේකෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ පවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං විද්‍යාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු නිරුක්ති රෝගී සුපත් භාවිකං සේවා දේවන් සරණයි දේවන් සරණයි සුපත් වේවා දීර්ඝයි සල් සේවා චතුරාර්ය සත්‍යං තනමු දේවා ඈ දේවන් සරණයි දේවන් සරණයි నిర్వంచనే మాట్లాడు దీర్ఘ సేవ ద్వారా